එහෙනම් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඝනසාරප්ප දිත්තේන දීපේන තම දන්සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං මේ ගාථා රත්නය තමයි අපි සාකච්ඡාවට භාජනය කරන්නේ සම්පූර්ණ බුද්ධ පූජාව හැමදාම එක ගාතාවක් වශයෙන් අපි විහාරස්ථානයේ සාකච්ඡා කරනවා සම්පූර්ණ ගාතාවන් සාකච්ඡා කරලා ආශිර්වාද ගාතාවන් සාකච්ඡා කළාට පස්සේ මේ තථාගතයන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ මේ ගාතාවන් පිළිබඳ ලෝකෝත්තර කමඨාන දැනුම නිර්වාණ පණිවිඩය ශ්‍රවණය කරපු කිසිම සංඝයා වහන්සේ නමකට ආමිස පූජා තියන්න බෑ. උන්වහන්සේ ගොඩාක් බැලහින වෙනවා, අපෝසත් වෙනවා ආමිසේ පූජාව සම්බන්ධයෙන්. එහෙනම් හැම දෙයක් තුළින්ම උන්වහන්සේ නිවන දකිනවා. හැම දෙයක් තුළින්ම ಗುಣධර්ම වඩනවා. සෑම මොහොතක් තුළම උන්වහන්සේ තථාගතයන් වහන්සේට ලං වෙනවා. භාග්‍යතුන් වහන්සේගේ එවනල්ලේ ජීවත් වෙන අර පුංචි රාතන් වහන්සේලා බවට පත් වෙනවා. එහෙනම් අද අපි සාකච්ඡා කරන්නේ ඝනසාරප්ප දිත්තේන දීපේන තමදන්සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං මේ ගාථාව තුළින් අපට පේනවා භාග්‍යතුන් වහන්සේට ආලෝක පූජාවක් පවත්වමි තථාගතයන් වහන්සේගේ විහාර මැදුර ආලෝක බවට පත් කරමි මේ සියලුම බඩු බාහිර ආන්දිය පෑදිලිව දැකලා මේ ආලෝකයේ තුලින් මේ තිබෙන සියලුම දේවල් විනිවිද දැකලා ගනුදෙනු කරලා මේ පූජා කටයුතු සම්පූර්ණ කරමි කියන අර්ථය දුන්නොත් ඒක නිවැරදි. නමුත් අපි ඒක දෙන්නේ නැහැ. හේතුව ප්‍රතිපත්තිය තුලින් බලනකොට විහාර මැදුර තුල අපි ආලෝක පූජා පවත්වනවා. භාග්‍යතුන් වහන්සේගේ ලෝකෝත්තර නිර්වාණ පණිවිඩයට අනුව මේ බබයක් විතර මේ උස තියෙන මේ කයේ අපි ආලෝක පූජා පවත්වන්නට ඕනේ. තථාගතයන් වහන්සේ ඔබ වහන්සේට මං ආලෝක පූජා කරමි. මේ ආලෝක පූජාවේ ආනිසංසයෙන් මේ බඹයක් විතර උස තියෙන කය ආලෝකමත් වේවා මේක තුන ක්ලේශ ධර්මයන් මේ අඳුරු අසත්පුරුෂ ගුණාංග සියලුම දේවල් අබිනික්‍රමණය වේවා අතුරුදාම් වේවා ඔබ වහන්සේගේ කුටි ආලෝකයෙන් බැබලෙනකොට මේ සෑම දෙයක්ම පේනවා වාගේ මාගේ සද්ධර්මය තුලින් සීලය තුලින් මාගේ කය ආලෝකමත් වෙලා මාගේ මුළු ਸਰවාංගය තුලම තියෙන අඩුපාඩු මට පෙනේවා දැන් මට ඔබ වහන්සේගේ මල්ලාසනේ පේනවා තථාගතයන් වහන්සේ වැඩ ඉන්න ආසනේ මට පේනවා. ඔබ වහන්සේ බොහොම සාන්ත දාන්තව සමාධි ආසනේ වැඩ ඉන්න බව මට පේනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ මේ ආලෝකේ නැතුව මේ ඇස්වල මේ කන්වල මේ නාසයේ දිවේ මේ කයේ මේ සිතේ තියෙන අඩුපාඩු මට පේන්නේ අඳුරෙන් වැහිලා මීදුම් වලින් මේවා වැහිලා ගින් එහෙනම් මේ සද්ධර්මයේ කියන ආලෝකය කරනකොටගෙන මගේ මුළු ආයතන අයම ආලෝකමත් වේවා මේ අඳුර නැති වෙලා මේ ආයතනවල තියෙන අඩුපාඩු මට විනිවිද පෙනෙත්වා ඒ අඩුපාඩු අදා ගන්න මට ආශිර්වාදය ලබත්වා මේ විදිහට අපිට ප්‍රාර්ථනා ප්‍රතිපත්ති මේ පූජාවක් කරන්න පුළුවන් නම් අදින්දලා ඝනසාරප්ප දිත්තේන ප්‍රතිපත්ති පූජාවක් බවටපත් වෙනවා ඒ විතරක් නෙමෙයි අපගේ ජීවිතය තුළ අපි මේ ආලෝක පූජාවල් පවත්වනකොට මේ සෑම ආලෝක පූජාවක් තුළින්ම අපි එක දෙයක් දැනුවත් වෙන්න ඕනේ මේ පාන කියන්නේ මොනවද? මේ දැල්ල කියන්නේ මොනවද? ආලෝකය කියන්නේ මොනවද කියලා පානක් තිබුණාට තෙල් තිබුණාට තිරයක් තිබුණාට ගින්දරක් තිබුණාට අරියන්නේ එහෙනම් මේක පත්තු වෙන්න ඕනේ පාන මේ මැටි කියන එක අපි සමාන කළා මොනවටද පටවි ධාතුවට ඇයි මේ පාන තදයි මේ පාන තුල තියෙන තෙල් ටික අපි සමාන කළා ආපෝ ධාතුවට ඇයි මේක ගලා යන සුළුයි එහෙනම් මේ පත් වෙලා විසිරලා යන මේ ආලෝක ධාතුව අපි සමාන කළා වායෝ ධාතුවටයි මේක විසිරලා ගලාගෙන යනවා. එහෙනම් මේ රස්ණය මේ පිච්චෙන ස්වභාවය අපි තේජෝ ධාතුවට සමාන කළා. හේතුව මේ වායෝ ධාතුවම නේද තේජෝ බවට පත් වෙන්නේ. එයා වායුවේ සමාන සඳහන් වෙලා ඉතියොත් අපි එයාට කියනවා ඔක්සිජන් කියලා. පත් වුණොත් අපි කියන එයාට තේජෝ කියලා. මේ ඔක්සිජන් ධාතුවමයි තේජෝ බවට පත් වෙන්නේ. එහෙනම් වායෝ එකයි තේජෝ එකයි දෙක එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. එහෙනම් මේ සතරමා භූතයාට යම්කිසි ධර්මකාරණාවක් දුන්නාම ගිනි අවුලනවා කියන ධර්මකාරණේ දුන්නාම බලන්න මේ ධර්මකාරණාව කෙටගෙන කරන කොටගෙන මේ සතරමා භූතයා මේ ලෝකෙට ආලෝකයක් වෙන හැටි මාවතට එළියක් වෙන හැටි මේ සංසාර දුකෙන් අත මිදෙන්න බැරුව ඉන්න මේ සංසාරයේ අතරමං වෙච්ච ජීවින්ට මාවතක් වෙන හැටි මාර්ගයක් වෙන හැටි කමඨාණක් වෙන හැටි එහෙනම් මේ බඹේ බඹයක් විතර උස තියෙන මේ කය තුල සද්ධර්මයේ කියන ආලෝකයේ දැල් වේවා මේ පාන අද ඉඳලාම දැල් වේවා නොනිවි පවතිවා මේ ආලෝකය කරනකොට මාගේ ආයතන හයෙම තියෙන සියලෝම ක්ලේශ ධර්මයන් අතුරුදාන් වේවා භාග්‍යතුන් වහන්සේට මේ ආලෝක පූජාවෙන් මේ කුටිය බැබලෙන්නා වාගේ මාගේ ਸਰවාංගයේ ಗುಣධර්ම වලින් බැබලේවා තථාගතයන් වහන්සේගේ නිර්වාණ පණිවිඩයෙන් මේ ආලෝකමත් වෙච්ච මේ කය ධර්මයෙන් බැබලේවා මේ ආලෝකයෙන් ගොඩාක් කට්ටියට පාරපෙනේවා එයාට මාවත එළි වේවා මේ විදිහට අදිස්ථාන මේ සිටිවිලි වලින් ප්‍රාර්ථනා කරන්න පුළුවන් නම් ප්‍රතිපත්ති ආනුකූලව ඒ ආලෝකය දල්වන්න පුළුවන් නම් අපගේ ජීවිතය ගොඩාක් සාර්ථකයි මේ මාන ජීවිතය වඩාත් ප්‍රතිඵලදායකයි ඒ විතරක් නෙමෙයි අපි මේ පානපත්තු කරනකොට කමටාන් ගන්න ඕනේ තථාගතයන් වහන්සේගේ බුදුමැදුර තුළ මොනවද තියෙන්නේ? ආරම්භයේ ඉඳලා ස්ථානයේ හැමතැනම කමඨාන් තියෙන්නේ. එහෙනම් පළවෙනි කමඨාන තමයි මේ පානපත්තු කරනකොට අපට තේරෙන්න ඕනේ තිරේ වැඩිපුර තිබුණොත් ඉක්මනට මේ තෙල් ටික ඉවර වෙනවා. තිරේ අඩුවෙන් තිබුණොත් සාමාන්‍ය විදිහටපත් වෙනවා. අවමෙන් තිබුණත් ආලෝකය අඩුයි. හැබැයි ආයුෂ වැඩි. එහෙනම් මේ ආලෝකය වැඩි කරනවද අඩු කරනවද මධ්‍යම ප්‍රතිපදාවේ තියනවද කියලා අපි බලනවා. එහෙනම් මේක තමයි මේ මිනිස්සු ජීවත් වෙන ක්‍රමවේදය වැඩිපුර කලබල වෙච්ච මිනිස්සු සාමාන්‍ය කලබල වෙච්ච මිනිස්සු නිවිච්ච මිනිස්සු එහෙනම් යම්කිසි කෙනෙක් විශාල වශයෙන් කලබල වෙලා මේම කරනවා අරම කරනවා කියලා පොරබදිනවා නම් අන්නා තිරේ වැඩි කරලා විශාල වශයෙන් දැල් වෙනවා නිවෙන්න ළඟයි එහෙනම් යම්කිසි කෙනෙක් නයි වේරේන වේරාණී සම්මන්තිච කුදාචනං කියන ගාථාවට අනුව කෙනෙකුගෙන් පලිගන්න ගොඩාක් දඟලනවා නම් ගොඩාක් වෑයම් කරනවා නම් පැය 24ම පලි ගැනීම තුල එයා ගොඩාක් නිරත වෙනවා නම් අන්න තිරේ වැඩි කරලා තෙල් ටික බොහොම ඉක්මනට ඉවර වෙනවා නිවෙන්න ළඟයි. එහෙනම් ගොඩාක් කැළඹිච්ච කෙනා දකින්නකොට අපිට ඝනසාරප්ප දිත්තේන ගාතාව මතක් වෙන්න ඕනේ. තිරේ වැඩි කරලා පාන පත්තු කරලා ද්වේෂයෙන් මේක පත්තු වෙනවා. ඉක්මනට මේක නිවෙන්න යනවා නිවීම අතළඟයි කියන ධර්මය ප්‍රත්‍යක්ෂ වෙනකොට අපට නිନ୍ଦා කරන පීඩා කරන වෛරය පාන කට්ටිය කරේ අනුකම්පාවක් ඇති වෙනවා අපරාධෙ මේ tire වැඩි කලේ මේ tire ටිකක් අඩු කරන්න තිබුණා මේක තව ටිකක් ප්‍රඥාවෙන් කල්පනා කරලා කතා කරන්න තිබුණා ප්‍රඥාවට ගෝචර කරලා ධර්මානුකූල ඉතල වැඩ කරන්න තිබුණා නිකම්ම නිකන් tire වැඩි කරලා පත්තු කළා බලන්න බලාගෙන ඉඳි නිවෙන්න යනවා ඉක්මනට මේක ආවිස ඉවර වෙන්න යනවා අදිසි ගමන් වැඩි වීදම් කියලා දේශනාවේ තියෙනවා. බලන්න විශාල වශයෙන් මේ පාන ඉක්මනට දිවෙන්න කටයුතු කර නැති එහෙනම් අපි මේ පාන පවත්වාගෙන යන්න අදහසක් තියෙනවා මේ දැල්ල අඩු කරනවා ඒ කියන්නේ හැමදේම 100ෙන් කටයුතු කරනවා වචන වලින් පරිස්සම් වෙනවා දකින දර්ශන වලින් පරිස්සම් වෙනවා ඇයෙන ශබ්ද වලින් එන ශබ්ද වලින් ඇතිවෙනා වූ තරංග වලින් පරිස්සම් වෙනවා මේ දිවට අම්බෙන භෝජනවල තියෙන රස වර්ග පරිස්සම් වෙනවා මේ කායික චර්යාවෙන් පරිස්සම් වෙනවා චේතනාව මුල් කරගෙන කර්ම ඇදෙන නිසා ලෝභ දේශ මොහ රාග කියන සෑම චේතනාවෙම පරිසම් වෙනවා අන්න බලන්න මේ පානේ තිරේ අපි තියනකොටම මේ පානේ ආලෝකය මේ ප්‍රමාණයයි මන් දෙන්නේ මේක ආලෝකමත් කරන්න මේ ප්‍රමාණය මන් දල්වන්නේ කියලා තීරණය කරනකොට එයාගේ සම්පූර්ණ ජීවිත කතාව එයාට තේරෙන්න ඕනේ ඒ සංඝයා වහන්සේ ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ මේක කමඨාණක් එහෙනම් මේ කමඨාන කොහොමද මම කරන්නේ මේ කමඨාන තුල කොයි ආකාරයෙන්ද මම කරන්නේ කියන එක කරේ අවබෝධය තියෙන්න ඕනේ. එහෙනම් පත්තු කරන්න ගිනි පෙට්ටිය ගන්නකොට ඒකත් කමඨාණක් හේතුව තථාගතයන් වහන්සේ වැඩ ඉන්න විහාරයේ කමඨාන් විතරයි තියෙන්නේ. ඒ ගිනි කූර එයා පල්ලයට පත්තු කරලා පත්තු කරලා පල්ලයට නවලා ඇල්ලුවොත් උඩට ගිනි හැවිලෙන ඉක්මන් වේගය නිසා ගිනි කූරෙන් එක පානක්වත් පත්තු කරන්න බෑ කූර ඉවර වෙනවා. එහෙනම් පත්තු කරපු ගිනි කූර උඩු අතට ඇල්ලුවා නම් උඩු අතට පත්තු වෙනකොට ඒ ගිනිමය ද්‍රව්‍ය ගිනි කූර තියෙන්නේ පල්ලයට. එහෙනම් පල්ලයට ඇවිලෙන්නේ බොහොම අමාරුවෙන් හේතුව මේ ලෝකයේ පවතින සෑම වස්තුවක්ම උඩට වාෂ්ප වෙනවා උඩින් පල්ලයට වාෂ්ප වෙන්නේ එහෙනම් ගිනි කූර දැල්ලලා ගිනි කූර උඩට ඇල්ලුවාම සෑහෙන වෙලාවක් ගිනි කූරපත් වෙනවා හේතුව පල්ලයට ඇවිලෙන වේගය අඩුයි එහෙනම් ඒක උඩුපැත්තට පෙරළුවාම පල්ලයට උඩට ඇවිලෙන වේගය වැඩි තප්පර තුනෙන් ගිනි කූරත් ඇවිලිලා අතටත් ගින්දර එනවා. එහෙනම් මේ ගිනි කූර පත්තු කරනකොට පරිස්සමෙන් කටයුතු කරන ප්‍රඥාව පාළ වෙනවා. මේ ලෝකේ නාම රූපත් එක්ක ගනුදෙනු කරන ක්‍රමවේදය පාළ වෙනවා. එහෙනම් මේ සෑම සතරමා භූතයක් තුලින්ම ඇතිවෙන්නා වූ සෑම නාම රූප ධර්මයක් තුලින්ම අපි කොහොමද කමඨාන පරිස්සමෙන් කටයුතු කරන්නේ අතපුච්ච ගන්න නැතුව පාන පාච්චි කරන්නේ කොහොමද එක ගිනි කූරකින් පාන් 10ක් වත් කරන්නේ කොහොමද අන්න බලන්න පුංචි ධර්ම කාරණාවක් ඇති වුනාම අර පරිස්සමෙන් යා උප්පරිම වැඩ ගන්නවා එහෙනම් අවමෙන් උපරිම ඵල නෙලන අල්පේච්ඡතාවයේ ධර්මය යා ප්‍රගුණ කරනවා එහෙනම් මේ ගිනි කූර පත්තු කරලා ඒ ගිනි කූර තුලින් ඒ පාන දල්වනකොට ගිනි කූර වෙනම අල්ලාගෙන හිටියොත් ඇවිලෙන වේගය වැඩි. එහෙනම් ගිනි කූර එයා පානේ තුඩට තියන් තද කෙරුවාම ඒ පටවි ධාතුවට මේ පටවි ධාතුව ඇලුනාම ගිනි කූර ඇවිලෙන්නේ අර ගිනි කූරේ උඩු පැත්ත විතරක් ඇවිලෙනවා යටිපැත්ත පානට තිබ්බ නිසා යටිපත් ඇවිලෙන්නේ එහෙනම් මේක පත්තු කරලා ගිනි කූර අනිත් පැත්තට පරලලා පත්තු නොවිච්ච පැත්තට ඇවිලෙන්න අරිනවා ආයි අර පත්තු වෙච්ච පැත්ත අර පානට තියලා තද කරගන්නවා බලන්න එක ගිනි කූරක අඟල් කාලෙන් එක පැත්තකින් එක පානකුත් යටි පැත්තකින් තව පානකුත් පත්තු කරන්න පුළුවන්. එහෙනම් අඟලක් විතර උස තිබුණොත් එහෙනම් පාන් 8ක් පත්තු කරන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙනම් සමහර වෙලාවට එක පානට ගිනි කූරු 10 15 වීදම් කරන අවස්ථා තියෙනව නේද? අන්න අපරිස්සමෙන් නාම රූප ගනුදෙනු කළාම ශක්තිය වැය වෙනවා, පීඩන ඇති වෙනවා, ඇලින් ගැටින් ඇති වෙනවා, ජීවිතයේ අකාලයේ ඉවරයටපත් වෙනවා. එහෙනම් මේ විදියට මේ ඝනසාරප්ප දිත්තේන දීපේන තමදන්සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං එනම් මේ ආලෝකේ මං භාග්‍යතුන් වහන්සේට පූජා කළා වාගේ මේ ආලෝකේ මං දල්වන්නේ තථාගතයන් වහන්සේගේ ශාසනය බබලවන්න නිසා මාගේ ජීවිතේ මං කරනා වූ සෑම කුසල කර්මයම මේ සම්බුද්ධ ශාසනයට තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේට පූජා වේවා මේ සත්පුරුෂ ක්‍රියාවේ අයිතිකාරයා මම නොවේවා මන් දකින මේ ධර්මය මේ ඇලීම් ගැටීමේ ධර්මය මේ නාම රූප ධර්මය මේක තුළින් අවබෝධ කරගත්තා වූ ඥාණය මේ ඥාණයෙන් දේශනා කරපු සද්ධර්මය ඒ නිසා සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් වෙන ඒ ආර්ය ශ්‍රාවකයෝ මේ සෑම ගෞරවයක්ම භාග්‍යතුන් වහන්සේට පූජා වේවා තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේට පූජා වේවා මේකේ කිසිම අයිතියක් මා සතු නොවේවා ඒ විදිහටම මම මේ ආලෝක පූජාව ඇති කරලා මේ කුටිය ආලෝකමත් කරලා පරිස්සමෙන් මගේ අතපය තුවාල කරගන්න නැතුව ඇවිදිනවා. ඒ කියන්නේ ආලෝකයේ තියෙන තැන විනය තියෙනවා. එහෙනම් ආලෝකයේ නැති තැන හඳුර ගිහිල්ලා අපි ගස්ගල් වල ඇප්පෙනවා. විහාර දොරේ දොර දොරටකින් ඔළුව අප්ප ගන්න පුළුවන්. කකුල් තුවාල වෙන්න පුළුවන්. එහෙනම් මේ ලෝකයේ හැම දුකක්ම අටහරන් තියන්නේ ආලෝකයේ නැති නිසා චිත්තානුපස්සනාව ඇති නිසා. එහෙනම් මේ ආලෝකයේ 100ට සමාන කරනවා. මේ ආලෝකය ඇති වෙනකොට අපේ හතපයට අනතුරු වෙන්නේ නැහැ මේ සීය මම පීඨවලා මේ කය ආලෝකමත් කරලා මම විනයෙන් ඇසිරෙනකොට මිනිස්සු මට පෑදෙනවා පෑදිච්ච මිනිස්සු වඩා පෑදෙනවා මිනිස්සු මේ චරිතයට ගොඩාක් ගරු කරනවා සංගයා මේ ලෝකේ වැඩ ඉන්නවා කියලා ගොඩාක් සන්තෝෂ වෙනවා එහෙනම් මේ ගරුත්වය අයිතිය මට නොලැබේවා මේ ප්‍රශංසාවේ අයිතිය මට නොලැබේවා මේ කීර්තිය මේ නම්බුනාම කිසිම දෙයක් මට අයිති නොවේවා මේ චරිතය පූජා කළේ භාග්‍යතුන් වහන්සේ මේ ශාසනය මානකම දුන්නේ භාග්‍යතුන් වහන්සේ මේ ශාසනය නිර්මාර්ථ තථාගත ගෞතමයන් වහන්සේ එනම් මේ සෑම ගෞරවයක්ම කීර්තියක්ම ප්‍රශංසාවක්ම සම්මා සම්බුද්ධ ගෞතම තථාගතයන් වහන්සේට පූජා වේවා මේ ආලෝකයේ අයිතිකාරයන් වහන්සේ උන්වහන්සේ කියලා අපිට මේ ආලෝකය පූජා කරනකොට පූජේමි බුද්ධම් කියලා අපි බුදුහාමුදුරන්ට දේශනා කරනවා. එහෙනම් මේ පූජා කරන හැම දෙයක්ම පූජා වුණා වාගේ මේ බඹයක් විතර උස තින මේ කය ආලෝකමත් කරනකොට මේ ආයතන අයතුලින් ඇතිවෙනා වූ සත්පුරුෂ ගුණධර්ම තමන්ගේ ඒ ලෝකයේ තුල ඇති කරගන්නා වූ සීලාණු ගුණධර්ම විනයාණු ගුණධර්ම හැම එකක්ම අපි නිතර පූජා කරමු මේ ආලෝකයේ කියන සීය තුලින් ප්‍රත්‍යක්ෂ කරන්නා වූ හැම ධර්ම කාරණයක්ම භාග්‍යතුන් වහන්සේට පූජා කරමු මේ ශාසනයට පූජා කරමු මේ ශාසනයෙන් නිවන් දකින්නට සුදුසුකම් ලබන සියලු සත්වයන්ගේ නිර්වාණය පිණිස දුක නිවීම පිණිස පූජා කරමු එනම් ඝනසාරප්ප දිත්තේන දීපේන තම දන්සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජාමි තමෝනුදං කියන්නේ මට ලැබිච්ච කමඨාණන් භාග්‍යතුන් වහන්සේ මට දුන්න නිර්වාණ පණිවිඩයක් මාගේ ජීවිතය මේ සංසාරයෙන් එතර කරගන්න භාග්‍යතුන් වහන්සේ මා වෙනුවෙන් දේශනා කරන නිවන් පණිවිඩයක් කියලා අද ඉඳලා මේක ප්‍රත්‍යක්ෂ කරමු. පානක් අතට ගන්නකොට පටවිය ගත්තා. තෙල් වක් කරනකොට ආපෝ ඒකට එකතු කළා. එහෙනම් මේ tire දාලා පත්තු කරනකොට වායෝ තේජෝ එකතු කළා. එහෙනම් මේ ඔක්සිජන් ධාතුව නැත්තම් මේ පාන දැල් වෙන්නේ වායෝ එකතු වෙලා තේජෝ එක්ක මේ ආලෝකයේ බබලෙන වාගේ මේ බඹයක් විතර උස තියෙන මේ සතරමා භූතවලට මේ සද්ධර්මයේ කියන ගින්නෙන් මම මේ ආලෝකයේ මේක බබලනවා සද්ධර්මයේ anu 100 100 තිබුණොත් කිසිම කර්මයක් ඇති වෙන්නේ ආලෝකයේ දැක්කාම අඳුර පලා යන්නාසේ 100 දැක්කාම කර්මය පලා යනවා සංසාරේ ඉපදීම පලා යනවා එහෙනම් අද ඉඳලා මම මේ ආලෝකය මේ බඹයක් විතර උස තියෙන කය තුලින් ඇති කරමි පාම්පත්තු කරන සෑම මොහොතක තුලම මම මේ ධර්මය මෙනෙහි කරමි සෑම තප්පරයක් ගානේ මේ ධර්මයේ මම මෙනෙහි කරමි මාගේ ජීවිත කාලය තුළ අද හිඳලා මම ප්‍රතිපත්තිමේ පාන පූජා කරමි සියලෝම දෙනා එකතු වෙලා ඒ ගාථාව ප්‍රතිපත්තියෙන් නැවත සජ්ජායනා කරමු ඝනසාරප්ප දිත්තේන දීපේන තම දන්සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං හොඳයි අද හිඳලා අපි ප්‍රතිපත්තිමේ වශයෙන් මේ ඝනසාරප්ප දිත්තේන කියන ආලෝක පූජාව අපි සමාදි වුණා. අද ඉඳලා අපි ඝනසාරප්ප දිත්තේන කියන ගාතාවට අදාළ ආමිෂය අයින් කළා. විද්‍යාවට සමවැදුණා. ඒක තුල තියෙන කමඨාන නිර්වාණ පණිවිඩය දැක්කා. ඒක තුලින් අපිට ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන්. ධර්මයේ සාකච්ඡා කරන්න පුළුවන්. ඇලීම ගැටීම නවත්තන්න පුළුවන්. අපි තුලින් ඇතිවෙනා වූ සියලුම ලෝභ දේශ මොහ රාග නැති කරන්න පුළුවන්. එහෙනම් හද ඉඳලා ප්‍රතිපත්තිමය ආලෝක පූජාව පවත්වමු සියලු දෙනාටම තෙරුවන්